තෙරුවන් සරණයි අපි අද කතා කරන්නේ ඔයගොල්ලෝ දන්නවා අපි කරණීය මෙත සූත්‍රයේ ಗುಣධර්ම ටික විග්‍රහ කරගෙන දේශනා මාලාවක් අරගෙන යනවා ඉතින් අපි කලින් සඳහන් කළා සරල දේශනා කියන කැටගරි එකේ තමයි මේ දේශනා ටික තියෙන්නේ කියලා. ඉතින් පස්සේ මම ඔයගොල්ලන්ගේ පහසුවතක කරණීය මෙත්ත සූත්‍රය සරල දේශනා නමින් වෙනම කැටගරි එකක් හදලා තියෙනවා ප්ලේලිස්ට් එකේ. කරණීය මෙත්ත සූත්‍රය සම්බන්ධ දේශනා ටික විතරයි ඒ ඒ කැටගරි එකේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පහසුවෙන් හොයාගන්න පුළුවන් නිසා. ඉතින් ඒ නිසා ප්ලේලිස්ට් එකට ගිහිල්ලා කරණීය මෙත සූත්‍රය සරල දේශනා කියන එක බැලුවා ඔබට මේ දේශනා අනුපිළිවෙලින් මුල ඉඳලා හොයාගන්න පුළුවන්. ඉතින් අපි මෙහෙම කතා කරන තීරණය කළේ ගොඩාක් අය මේ පිරිත් කියන එක අරගෙන තියෙන්නේ සජ්ජායනාවට සහ ශ්‍රවණයට විතරයි. ඒගොල්ලෝ සජ්ජායනාවෙන් සහ ශ්‍රවණයෙන් ආරක්ෂාවක් පිහිටක් ඉල්ලන තැනට මනස ඇවිල්ලා. කියන්නේ අපි යමකින් ආරක්ෂාවක් ආශිර්වාදයක් පිහිටක් මේ විදිහට ඉල්ලන්නේ ඇත්තටම දුකට බය නිසායි. මම දන්න තරමින් නම් මට තේරෙන තරමින් නම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ දුකට බය පිරිසක් වෙන්න බෑ. හැබැයි අවාසනාව තමයි අද අපේ රටේ ශාසනය කියලා ධර්මය කියලා තියෙන්නේ ඔන්න ඔය මතු පිට තැනක්. ඊටාම ලාබාල තැනක තියෙන්නේ ශාසනය අල්ලගෙන තේරෙන්න කිව්වොත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තවත් එක්තරා ආගමක් විතරක් කරගෙන. සාමාන්‍යයෙන් අපි ආගමක් කියලා දෙයක් පාවිච්චි කරන්නේ ලෞකික අරමුණු තකා. ඒ කියන්නේ දුකට බයේ දුවන දුවන කලාවක් තමයි ඇත්තටම ආගම කියන්නේ. ආගමකින් වෙන්නේ යමෙක් දුකට බයයිද ඒ බය කෙනාගේ ඒ ඒ බයට පිහිටක්, తాවකාලික පැලැස්තර වගේ දේවල් තමයි ආගමකින් දෙන්නේ. ඉතින් අන්නේ තැනට අද අපේ රටේ බෞද්ධයෝ 99ක් විතර ඉන්නේ එතන. මේකේ යථාර්ථය තවම අරගෙන නැහැ. ඉතින් ශාසනය ඇතුළතින් ස්පර්ශ කරන්න කැමති අයට තමයි ඇත්තටම මේ කරුණු ටික අවශ්‍ය වෙන්නේ. ඉතින් ගොඩක් අය මතු පිටින් මේක අල්ලලා ඉන්නේ. මම අර කිව්වා වගේ පිරිත් සජ්ජායනයට සහ ශ්‍රවණයට විතරක් සීමා කරගෙන තියෙන්නේ. මේක මතු පිටින් අල්ලන් තියෙන්නේ. මේක ඇතුළතින් ස්පර්ශ කරලා නැහැ. ඉතින් අපි මේ කතා කරන්නේ සාසනය කොහොමද ඇතුළතින් ස්පර්ශ කරන්නේ කියලා. ඉතින් බහුතරය ඉන්නේ බාහිරින් ස්පර්ශ කරන තැන. ඉතින් ඔබට පොඩ්ඩක් රිදෙන්න කිව්වොත් රිදෙයි මම මේ කියන එකට. යම් කිසි තැනකට යම් කිසි තැනකට යම් කිසි දෙයකට සෙනඟ වැඩි නම් මතක තියාගන්න එතන ධර්මය නැහැ. යම් තැනකට සෙනඟ ඇදෙනවා වැඩි නම් යම් තැනකට සෙනඟ රැස් වෙනවා නම් එතන මොකක් හරි අවුලක් නම් තියෙනවා. ඇත්තටම සත්‍ය ධර්මයේ තියෙන තැනට මිනිස්සු කැමති නැහැ. එතනට ඉන්නේ සෙනඟ අඩුවෙන්. ඒක ඔබට රිදෙයි ඔබට රිදෙයි හැබැයි මට කරන්න දෙයක් නැහැ මේක තමයි ඇත්ත අපේ රටේ හොඳට බැලුවොත් සූ ගාලා සෙනග ඇදෙනවා නම් කොහාට හරි මොකක් හරි එකට අවුලක් කියලා හොඳට මතක තියාගන්න. අන්න වගේ මේ ශාසනයේ මතු පිටින් අල්ලන පිරිස තමයි කොහොමත් වැඩි. ගැඹුරට යන අය ඉතාම අඩුයි ගැඹුරින් ස්පර්ශ කරන අය අඩුයි. ඉතින් ඒ නිසා ඔබ හොඳට ඇස් ඇරලා බැලුවොත් මේ ලෝකයේ ඍජු නිවන් මඟ පෙන්වන තැනකට ඉතාම අල්ප පිරිසයි ඉන්නේ. ඒක ස්පර්ශ කරන්නේ කලාතුරකින් පිරිසක්. ඉතින් අපි කතා කරන්නේ සුළු පිරිසක් වුණත් අන්න ඒගොල්ලන්ට. මහා බහුතරයක් මේක මතු පිටින් අල්ලන එහෙම බහුතරයක් හදාගන්න අපිට අවශ්‍ය නැහැ. තේරුමක් නැහැ ඒක. අපිට එක්කෙනෙක් දෙන්නෙක් හරි මේක හරියට අල්ලන එක්කෙනෙක් දෙන්නෙක් හිටියොත් ඒ හොඳට ඕම ඇති. ඉතින් අපි මේ කතා කරන්නේ අන්න ඒ අය වෙනුවෙන්. ඉතින් අපිට අද කතා කරන්න තියෙන කරණීය මෙත සූත්‍රයේ සුබර ගුණය. අපි කලින් වතාවේ සන්තුස්සකෝ කියන ගුණය කතා කළා. ඒ කියන්නේ මේ සතුට. මොකද්ද සතුට කියන්නේ? ලැබිච්ච දේෙන් සතුට වෙලා කොහොමද ඉන්නේ කියන එක. ඒකත් එක්ක හාද වෙලා යන ගුණයක් තමයි මේ සුබර ගුණය කියන්නේ. සන්තුස්සකව ගුණය යම් තැනකද එතන අනිවාර්යයෙන්ම සුබර ගුණය තියෙනවා. සන්තුස්සකව ගුණය යම් තැනක නැද්ද සුබර ගුණයටත් පිහිටන්න හැකියාව වෙන්නේ නැහැ. ඉතින් දැන් භාග්‍යතුන් වහන්සේ මේ කාරණා 14 කරණීයමෙත සූත්‍රයේ පෙන්වා දෙන්නේ තමන්ගේ අත්ත කුසලය කැමති කෙනා විසින්. ඉතින් නිවන කියන එක තමයි ශ්‍රේෂ්ඨතම අර්ථ කුසලය. තමන්ගේ අර්ථය සපය ගන්න අරමුණු වලින් හොඳම තැන තියෙන. ඉතින් ඒ වෙනුවෙන් බැහැපු කෙනා ළඟ තියෙන්න ඕනේ ಗುಣ ටිකක් තමයි මේ දේවල්. එහෙම නැතුව මේ සජ්ජායනෙන් හෝ ශ්‍රවණෙන් ආශිර්වාදයක් ගන්න තියෙන කාරණා ටිකන්නේ මේ සූත්‍රයේ තේරුම හොඳට බලන්න. යමෙක් කැමතිනම් මේ නිවන කියන ශාන්ත පදේ සාක්ෂාත් කරන්න අවබෝධ කරන්න එයා ළඟ තියෙන්න ඕනි මේ ටික. ඉතින් ඔබ දැන් ඔබේ හදවතට තට්ටු කරන්න. තියනවාද කියලා. ඉතින් අපි මුල ඉඳලාම මේ ටික කතා කරගෙන ඉන්නේ අපි තුල ප්‍රායෝගිකව කොහොමද මේවා උපදවා ගන්න කියන කාරණය ගැන. ඉතින් ඒ අනුව කතා කළොත් සුබ්‍ර ගුණය කියන්නේ ඒකේ තේරුම තමයි පහසුවෙන් පෝෂණය කරන්න ලේසි. පෝෂණය කරන්න තියෙන පහසුකම. ඒ කියන්නේ යමක් යමක් සඳහා ඒ කියන්නේ ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලේසි වගේ ගතියක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි දැන් මේක ගිහි පැවිදි දෙගොල්ලන්ටම අදාළයි. විශේෂයෙන් නිවන කියන එක ඉස්සරහින් තියාගෙන ආපු පිරිස තමයි පැවිදි අය. පැවිදි අයටත් අනිවාර්යයෙන්ම මේක අත්‍යවශ්‍යයි. ඉතින් පැවිද්දෝ කියලා කියන්නේ ඇත්තට අනුන්ගෙන්ම යැපෙන පිරිසක්නේ. අපි සිව්පසය කියන එක අපිට අනුන්ගෙන්මයි ලැබෙන්නේ. ඉතින් ඒ තේරෙන්න කිව්වොත් අපි හිඟන පිරිසක්. අපි සිඟමන් නැදෙන පිරිසක් අනුන්ගෙන් ලැබෙන දේ ඒකම දැක ගන්න පුළුවන් නම් දැන ගන්න පුළුවන් නම් ඇත්තටම මේ ගුණයට ඉබේ එනවා අපි. අපි මේ හිඟා කාලා ඉන්න පිරිසක් අනුන්ගෙන් යැපෙන පිරිසක් මේ ගුණය ආවහම හරි ලේසි හොඳට බලන්න හිඟන්නෙක්ගේ ජීවිකාව හිඟන්න ගයක් ගයක් ගානේ අනෝ යාට අවශ්‍ය දේවල් ඉල්ලගෙන ඉතින් එයාට ලැබුණොත් ලැබිච්ච දේ අරගෙන කට පියාගෙන යනවා විනා හිඟන්නට අයිතියක් නැහැ මේක මදි මට හොඳ එකක් දෙන්න මට තව ඕනේ කියන්න කිසිම අයිතියක් නැහැ ඉතින් හිඟන්නගේ ස්වභාවය ලැබිච්ච දේ අරගෙන ගිහිල්ලා කරබාගෙන එයාගේ ජීවිකාව අරන් යනවා. ඉතින් පැවිද්දාට වගේම අධ්‍යාත්මික මග යන ගිහි පැවිදි දෙගොල්ලන්ටම මේ ගුණය මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. ඉතින් ඇත්තටම නම් අපි බැහැලා ඉන්නේ අධ්‍යාත්මික මග යන්න නම් මේ ගමන ලේසි වෙන්නේ පහසු වෙන්නේ පෝෂණයට පහසු වුණොත් විතරමයි. පෝෂණයට පහසු නැතිනම් ඒක ගිහි වේවා පැවිදි වේවා නිවන් මඟ මඟ තියා ලෞකික ජීවිතේවත් සාර්ථක කරගන්න බෑ. ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න බැරි නම් මේ ගුණේ නැතුව ලෝකෝත්තර ජීවිතය ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් මම මුලින් කිව්වා වගේ මේක හදාගන්න ලේසි අර සන්තුස්සකෝ ගුණය. කලින් කියපු ලැබිච්ච දෙයින් සෑහීමටපත් වෙලා ඉන්න පුළුවන් ගුණයම වගේම තමයි මේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කියන්නේ. කියන්නේ ලැබිච්ච දෙයින් සැනසෙන්න පුළුවන් කෙනාව පෝෂණය කරන්න හරි ලේසි. යාට දීපු දේ බාරගෙන තමන්ගේ වැඩේ කරගෙන ඉන්නවා. ඉතින් මෙතනදී අපිට ගොරෝසු දෙයක් හම්බ වුණත්, සීනිඳු දෙයක් හම්බ වුණත්, රස දෙයක් හම්බ වුණත්, නීරස දෙයක් හම්බ වුණත්, උසස් කියන දෙයක් හම්බ වුණත්, පහත් කියන දෙයක් හම්බ වුණත් මොනවා ලැබුණත් ඕකේ වෙන්න පුළුවන් ගතිය තමයි මේ කියන්නේ. ඕකේ. එයාට පුළුවන් ඒ ලැබිච්ච දේත් එක එයාට දැනට තියෙන්නේ මොනවද? තියෙන එකෙන් මේ වැඩේ කස කවල අරගෙන අවශ්‍ය දේ පිරිමහගෙන කටයුතු කරන්න එයා දන්නවා. අනේ මේකට අරක නෑනේ, මේක නෑනේ, අරකත් ඕනි, මේකත් ඕනි, අරකත් තිබ්බනම් මේකත් තිබ්බනම් ඒ ගති අඩු වෙනවා. ඒ ගතිය අඩු වෙනවා. ඉතින් ඔබ චුට්ටක් නුවණින් කල්පනා කරලා බලන්න මේක ලෝකෝත්තර පැත්තට විතරක්ම නෙමෙයි ඇත්තටම සාමාන්‍යයෙන් ලෞකික ජීවිතයක සාර්ථකව අරන් යන්නත් මේ ගුණය අත්‍යවශ්‍යයි. නැති තැන ඊටාම ප්‍රශ්න. කොච්චර තිබුණත් මදි මිනිසුන්ට Tamanටත් ප්‍රශ්න, අනුන්ටත් ප්‍රශ්න. ඉතින් අපි ඇත්තටම තේරුම් ගන්න ඕනේ අපි ආවේ මේ නිවන් මඟ කෙලවර නිවන් මඟ කියන එක සාක්ෂාත් කරන්න නම් සසර ගමන කෙලවර කරන්න නම් අව අනිවාර්යයෙන්ම මේ ಗುಣ දෙක අත්‍යවශ්‍යයි. එතකොට ඔබ බලන්න ඔබ ළඟ මේ ಗುಣ දෙකේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් එහෙනම් ඔබ ආපු අරමුණේ පිරිසුදුකමක් තියෙනවද පොඩ්ඩක් අවුලක් තියෙනවද නේද කියලා චුට්ටක් ඔබට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද අපි ආවේ සසර ගමන කෙලවර කරන්න නම් ඒ සඳහා තියෙන්න ඕනියව නැහැ. එහෙනම් පොඩ්ඩක් පස්ස හැරිලා බලන්න ඕනි Taman දිහාම. ඉතින් බැලූ බැල්මට මේ ගුණේ තියනවා වගේ Tamanට දැනෙනවා නම් හරි පාර අහුවෙලා කියලා එතකොට තේරුම් ගන්න පුළුවන්. මේ ಗುಣ දෙක නෑ කියන්නේ අපේ පාර වැරදිලා වගේ දැනෙනවා නම් මේ ಗುಣ දෙක තියෙනවා නම් අපිට හරි පාර අහුවෙලා වගේ ගතියක් අපිට දැනෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඕටුනු දා ගන්න නෙමෙයි. අපි අපි ගැනම මේක තේරුම් අරගෙන යන්න තියෙන ගමනක්. ඉතින් හරි ලේසි. එතකොට අපිට හරි පහසුවක් වෙනවා මේ ගමන ඉස්සරහට යන්න. ඉතින් මේක අපි සාමාන්‍ය ජීවිතයට විතරක් කියලා හිතුවට ඇත්තටම නම් මේක ඍජුව අපේ භාවනාවටත් බලපානවා. අපේ ආධ්‍යාත්මික පුහුණුවටත් බලපානවා. ඒක කොහොමද වෙන්නේ? ගිහි වුණත් පැවිදි වුණත් කවුරු වුණත් තමන්ගේ හිත දියුණු කරන්න අධ්‍යාත්මය දියුණු කරන්න බැහැලා ඉන්නවා නම් අපි මේ භාවනාවට බැස්සට පස්සේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ චරුචරු වැඩි නං පැමිණිලි වැඩි නං මනසේ විතර්ක වැඩි නං එහෙනම් පොඩ්ඩක් අඩියක් පස්සට තියලා මම පුරුදු පරිදි කියනවා වගේ අඩියක් පස්සට තියලා බලන්න හැරිලා තමන්ගෙම හිත දිහා ඔබේ හිතේ මෙන්න මේ සුබර ගුණය කියන එකේ අඩුපාඩු ඇති ඒ නිසාම තමයි භවනාවේදී චරුචරු වැඩි වෙන්නේ, පැමිණිලි වැඩි වෙන්නේ, විතර්ක වැඩි වෙන්නේ, සිතුවිලි වැඩි වෙනවා. ඉතින් මේක මෙහෙම වෙන්න හේතුව තමයි මේ සුබර ගුණය නැති අයට මොනවා ලැබුණත් මදි. මදි මදි මදි. ලැබිච්ච දෙයි අඩුවක් දකිනවා. සුබර ගුණය නැති අය. ඉතින් එතකොට භාවනාව කරන්න ගියාමත් වෙන්නේ මොකද්ද? එයා භාවනාවේදී යාට ලැබෙන මොන්නම අත්දැකීම ලැබුණත් එයාට සෑහීමක් නැහැ. මොකක් හරි අඩුවක්. මදි මදි මදි මදි. ඇයි වෙන මොනවදෝ ඉල්ලගෙන තමයි භාවනා කරන්නේ. හොඳට බලන්න ඔබේ හිත දිහා. භාවනා කරන ගොඩාක් අය මට අත්දැකීම් එවන සමහර මේක හරියට අල්ලගෙන ඉන්නවා. නමුත් සමහරුන්ගේ කටින් ඒගොල්ලෝ භාවනා කරන්නේ වෙන මොනවදෝ ඉල්ලගෙන. හේතුව මේ සම්ප්‍රදායෙන් ඔළුවට වැටිලා තියෙන්නේ වෙන මොනවද? ඒගොල්ලෝ හිතනවා භාවනා කරන්න ගියාම උඩින් යන්න ඕනේ. භාවනා කරන්න ගියාම පා වෙන්න ඕනි, එලි පේන්න ඕනි. භාවනා කරන්න ගියාම අර චීස් කෑල්ල කැපුවා වගේ රාග ద్వේස කැපිලම සුන්නත් දූලි වෙලාම යන්න ඕනි. ආයේ එන්න බෑ. අපි සතිමත් වෙනකොට द्वේසෙ එන්නම බෑ. සතිමත් වෙනකොට රාගෙ එන්නම බෑ. ආවොත් ආපු තැනට සතිමත් වෙච්ච ගමන්ම චීස් කෑල්ල කැපුවා වගේ කැපිලම විනාශ වෙලාම යන්න ඕනි. ඔන්නෝම දේවල් ටිකක් ඉල්ලගෙන තමයි මිනිස්සු භාවනා කරන්නේ. මේ මේ ඇස්පනා අපිට ලැබෙන අත්දැකීම බාර ගන්න බෑ. මේ ඔබට ඔබ භාවනා කරන්න ආවට පස්සේ ඔබ සතිමත් වෙනකොට ඔබ වර්තමාණයට අවදි වෙනකොට ඔබට යමක් අත්දකින්න ලැබෙනවා නම් ඒක වැරදි කියන්නේ කොහොමද? ඒක ඒක වැරද්දක් වෙන්නේ කොහොමද? වැරදි දෙයක් නම් ඔබට අත්දකින්න ලැබෙන්නේ නැහනේ. සිද්ධ වෙන්න බැරි දෙයක් නම් ඔබට සිද්ධ වෙන්න විදිහක් නැහනේ. භාවනා කරද්දී ඔබට යම් අත්දැකීමක් එනවා නම් ඒ වෙන්න පුළුවන් දෙයක් වෙලා තියෙන්නේ. වෙන්න බැරි දේවල් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට තේරෙන්නේ මේ භාවනා කරද්දී අපිට ලැබෙන අත්දැකීම කිසිම ප්‍රශ්නයක් නෑ කියන ප්‍රශ්නයක් වෙන්නේ අපි ඕකට දාගෙන දාන ආකල්පේ. අපි ඒක දිහා බලන කෝණේ තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට හරි දෙයක් වුණත් වැරදි විදිහට පේන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් ප්‍රශ්නයක් තමයි. ඒ නිසා මේ සුබර ගුණය අඩු අයට භාවනාවේදීත් ප්‍රශ්න තියෙනවා. භාවනාවේදී ඒගොල්ලන්ට ලැබෙන අත්දැකීමෙන් සෑහීමටපත් වෙලා ඉස්සරහට යන්න බෑ. ගොඩාක් වෙලාවට භාවනාව බාධක සහිතව හිර වෙවි තමයි යන්නේ. ගොඩක් වෙලාවට දියුණු වෙන්නෙත් නැති වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේක භාවනාවට ඔන්න ඔය විදිහට බලපානවා. එතකොට මේක දැන් අපි ගිහි පැවිදි දෙගොල්ලක් ඉන්නවනේ අධ්‍යාත්මික මග යන. ඉතින් පැවිදි අයගේ පැත්තෙන් කතා කරොත් ඇත්තටම පැවිදි අය ළඟ මාත් එක්ක අමනාප වෙන්න එපා පැවිදියයි මේ දේශනා අහනවා නම් මම දන්න දෙයක් දකින දෙයක් මේ කියන්නේ. ගොඩාක් පැවිදියයි ගිහියන්ට එපා වෙන්නේ මෙන්න මේ ගුණය නැති නිසා. ගොඩාක් පැවිදියයිට මම දකිනවා වර්තමානයේ හැබැයි මේ ಗುಣ දෙකම හොඳින් තියෙන පැවිද්දෝ ඉන්නවා. ගොඩක් අයට මේ සුබර ගුණය නෑ. ලැබිච්ච දෙයින් සෑහීමකටපත් වෙලා ඉන්න බෑ. හැබැයි මම මේ කියන දේශනාව අල්ලලා ගිහියන්ට අවවාද කරනවා පැවිද්දන්ට චෝදනා කරන්න යන්න එපා. ඒකෙන් ඔබට අමුතු අමුතු කර්ම ටිකක් රැස් වෙනවා. ඉතින් පැවිදි අය අහනවා නම් පැවිදි අය තමන්ගේ හිත දිහා චුට්ටක් බලන්න ඇත්තටම මගේ ළඟ මේ අඩුව තියනවාද කියලා. අපිට කොච්චර දේවල් ලැබුණත් මදි ගොඩාක් පැවිද්දන්ට. ඒ නිසාම තමයි සමහර පැවිද්දෝ ගිහියන්ට එපා වෙලා තියෙන්නේ. සුබ්‍ර ගුණය නැහැ. පෝෂණය කරන්න හරි අමාරුයි. ඉතින් දැන් මම මුලින්ම සඳහන් කළා භාග්‍යතුන් වහන්සේම දේශනා කළා තිනවා පැවිද්ද කියන්නේ හිඟන හිඟන පිරිසක්. අපි අනුන්ගෙන් ලැබෙන දෙයින් තමයි යැපෙන්නේ. අර මේ පරපටිබද්දා මේ ජීවිකාති අබින්නම් පච්ච වෙක්කිත අබ්බන් කියලා දස ධම්ම සූත්‍රයේ අපිට නිතර මෙනෙහි කරන්නත් කියලා දෙනවා. ඉතින් පරපටිබද්දා මේ ජීවිකාති කියන්නේ මගේ ජීවිතේ පවතින්නම අනුන් මත. අපි අපි පරපෝෂිතයෝ වගේ පිරිසක්. අනුන්ගෙන් යැපෙන්නේ. එතකොට අනුන්ගෙන් යැපෙනකොට අපි දැනගන්න ඕනි පෝෂණය පහසුවෙන් සිද්ධ වෙන විදිහට මනස පවත්වා ගන්න. එහෙම නැතුව අපි නිකන් අනුන්ගෙන් යැපෙන්නේ නිකන් ගිහියෝ අපිට බැඳිලා ඉන්නවා වගේ දැනුණත් උදව් කරනවා කියලා ඔන්න අවුලක් යනවා. ඇත්තටම ගිහියෝ අපිට බැඳිලා නැහැ මේ අපි ඔබ වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරනවා කියලා. අපි එහෙම ගිවිසුමක් හදාගෙන නෙමෙයිනේ මහණුනේ. පැවිදි අයගෙන් මං අහන්න කියන්නේ තමන්ගේ හදවතින් අපි කවුරුවත් මහාන වෙන්නේ කවුරුවත් ගිවිසුමකට දාගෙන නෙමෙයි මං ඔන්න මහාන වෙනවා මට ඔක්කොම සලකන්න ඕනි කියලා. එහෙම කවුරුවක් කියන්නේ අපිට ලැබුණොත් මේක මෙහෙම කරනවා නැත්තම් නැහැ. නැත්තම් නෑ හෝ ඒ තියෙන විදිහකට වැඩේ කරගෙන යනවා කියන තැන ඉඳගෙන තමයි පැවිද්දෙක් සාසනයට එන්නේ නිසා පැවිදි අය විශේෂයෙන් අපි ඍජුව මේ නිවන් මඟ යන්න ආපු පිරිස විදිහට නැවත වරක් තමන්ගේ හිත දිහා බලන්න මේ සුබර ගුණය කියන එක තියෙනවද කියලා නැත්තම් ඔබට එදිනදා ජීවිතයත් අමාරුයි භාවනාවකට බැස්සොත් අනිවාර්යෙන් දියුණු වෙන්නේ නැහැ. ඒක මම ටක්කෙටම කියනවා. දියුණු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පැවිදියයි විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් විය යුතුයි. ඉතින් අපි පැවිදි අය ගැන කිව්වට ඇත්තරම ගිහියන්ටත් මෙහෙමයි. මට මතකයි එක pāli වාක්‍යයක් ඌනෝ අතිත්තෝ තණ්හා දාසෝ කියන pāli වාක්‍යයක් තියෙනවා ත්‍රිපිටකයේ ධර්ම අතර. ඒ කියන්නේ මේ තණ්හාවට අපි කොයිතරම් දාසකම් කරනවද කියනවා නම් කවදාවත් මේ මනදොල පිරෙන්නේ නැහැ. හැමදාම මදි. තණ්හාවට දාස වෙනවා. ලුණු වතුර බොන්න වගේ ලුණු වතුර බොන්න බොන්න පිපාසය සංසිඳෙන්නේ නැහැ. බොන්න බොන්න පිපාසය වැඩි වෙනවා. පිරෙන්නේ නැහැ. ඇස් පිපාසි සංසිඳෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ සුබර ගුණය නැති වුනහම තමන්ටත් කරදරයක් සමාජයටත් කරදරයක්. හැබැයි සුබර ගුණය තියෙන කෙනා නිසා තමන්ට සමාජයටත් දෙකටම පහසුවක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ගිහි පැවිදි දෙගොල්ලන්ටම එහෙමයි. ඔබ බලන්න ගිහියෝ විදියට ඔබ දිහා පුංචි උදාහරණයක් මේ කියන්නේ. මට මතක විදියට මේක ලොකු සාංශය වෙන්න ඕනි කියන්නේ. හිතන්න කියනවා ඔබට 50000ක පඩියක් දැන් හම්බ වෙන්නේ වර්තමානයේ. එතකොට අපිට 50000ක පඩියක් හම්බුනාට මාසයේ අන්තිමට 70000ක බිල් හම්බ වෙනවා. ඒ කියන්නේ 50000ක් පියෙව්වට තව ණය 20000ක් තියෙනවා. එතකොට මේ මිනිස්සයා හිතනවලු අනේ මම දැන් හැම මාසෙකම 20000ක් ණය වෙනවා. මට 70000ක දැන් බිල් 70000ක් තියෙනවනේ දැනට. 70000ක පඩියක් හම්බ වුණොත් මට මේ ණය නැතුව අනේ නිදහසේ ගෙවන්න පුළුවන් කියලා මේ මිනිස්සයා හිතනවලු. ඊට පස්සේ අපි හිතමු කියනවා මේ මිනිස්යාට හොඳයි කවදා හරි 70000ක පඩියක් ලැබෙනවා කියලා යාට. මොකද්ද එදාට වෙන්නේ? 70000ක පඩියක් ලැබෙන්න පටන් ගත්තට පස්සේ මාසයන්තිමට මේ මිනිස්යාගේ අතේ ඉතිරි වෙනවා 90000ක බිල්. ආන ඒක තමයි මිනිස්යන්ට වෙන්නේ. මේක ලැබෙන්න ලැබෙන්න මිනිස්යන්ට මේ මොනවදෝ නැති අවශ්‍යතා ටිකක් එනවා. ඉතින් හැමදාම ණයකාරයෝ. ඇයි? තණ්හා දාසයි. පිරෙන්නේ නැහැ. කොච්චර ලැබුණත් මදි. පහසුවෙන් පෝෂණය කරන්න බෑ. ඒකට හේතුව තමයි මේ අපේ රටේ ගොඩක් අය මම දැකලා තියෙනවා ගොඩක් අය සිංහල මිනිස්සු ළඟ තියෙන දෙයක් මම ඒකට හේතුව කියන්නම්. ගොඩක් අයට අය ජීවත් වෙන්නේ තමන්ගේ මූලික අවශ්‍යතා සපුර ගන්න යන්නේ ලෝකෙ දිහා බලලා තරංගකින් මම පුංචි කතාවක් කියන්නම් කවනේ ඇයි මෙහෙම සිංහලයි කියලා වෙන් කරලා කිව්වේ කියලා මම දන්න එක මෙහෙණින් වහන්සේ කෙනෙක් සිල් මෑණියන් වහන්සේ කෙනෙක් දවසක් උන්වහන්සේ ගෙදර වඩිනකොට බස් එකේ මුස්ලිම් ජාතික පිරිමි කෙනෙක්. මං කිසි ලෙසකින්වත් ජාතිව ජාති බෙදනවට කැමති නෑ. අපි කවුරුත් මිනිස්සුයෝ. කොහොම වුණත් මේ සම්මත වශයෙන් මුස්ලිම් මිනිස්සෙක් බස් එකට නැගලා ඉඳලා බස් එක තේබොන නතර කරපු තැන මේ මුස්ලිම් පිරිමි කෙනා කඩේට ගිහිල්ලා පොඩි බීම බෝතලයක් ගෙනහලා මේ නාන්සිර දීලා පූජා කරලා තියනවා වළඳන්න කියලා. ඉතින් ඒ වළඳනා ඉන්න අතරේ ඒ බස් එක තේ බොන්න නවත්තපු වෙලාවේ මේ මිනිස්සයා මේ මෙහෙන්නාන්සිතේ කතාවට ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවෙ ඉතින් ඔය මොන මොනවා හෝ ධර්මය ගැනත් කතා කරද්දී මේ මුස්ලිම් මිනිස්සයා කියලා තියනවා මෙහෙන්නාන්ස මේ සිංහල මිනිස්සයාට ධර්මය තේරෙන්නේ නැහැ. ඒකට පුංචි කතාවක් මං කියන්නම් කියලා කියලා තියෙනවා. මේ අපි සාමාන්‍යයෙන් අපේ රටේ සිංහල කියලා ඉන්න මිනිස්සු මුස්ලිම් අයට බනිනව නේද මේ ව්‍යාපාර ලෝකයේ ඒගොල්ලෝ අල්ලගෙන තියෙන්නේ කියලා. අන්න එක ගැන රහසක් එයා ඒ එක්කෙනා කියලා තියෙන්නේ. එයා කියලා තියෙනවා මෑණියන් වහන්ස අපි බිස්නස් තමයි කරන්නේ. හැබැයි සිංහල අවුරුදු කාලෙට අප්‍රේල් මාසයේ සිංහල අවුරුදු කාලෙට විතරක් අපි කඩයක් දාගත්තොත් ඕනිම කඩයක් රෙදි කඩයක් වෙන්න පුළුවන් කෑම කඩයක් ඕනිම කඩයක් අප්‍රේල් අවුරුදු කාලෙට විතරක් කඩයක් දාගත්තොත් ඒ අවුරුදු කාලෙට විතරක් එයාලට ලැබෙන ආදායම ඇති කිව්වලු මුළු ඉතුරු මුළු අවුරුද්දම ගෙවා දාන්න. එච්චර ආදායමක් එයාලට අවුරුදු කාලෙට සිංහල අවුරුදු කාලෙට ලැබෙනවා. හැබැයි මේකේ තියෙන සෝචනීය පැත්ත තමයි සිංහල මිනිස්සුયો මුළු අවුරුද්ද පුරාම හම්බ කරපු සල්ලි අර අවුරුද්දු නිවාඩුවට අවුරුදු මාසෙදි වියදම් කරනවා. ඔන්නක තමයි සෝචනීය ඉරණම. ඉතින් එහෙම කියලා මේ මුස්ලිම් මිනිස්සයා කිව්වලු සිංහල මිනිස්සයාට කිසිම දෙයක සීමාවක් නැහැ. කන්න ගියත් සීමාවක් නැහැ ඇඳුමත් ගන්න ගියත් සීමාවක් නැහැ ඉන්න හිටින්න ගෙවල් දොරවල් හදන්න ගියත් සීමාවක් නැහැ හැම දෙයකම තරඟයක් තියෙන්නේ තමන්ට අවශ්‍ය දේ අරගෙන සෑහෙන්න බෑ. බලන්න ඇඳුමක් ගන්න ගියත් ගිහිල්ලා බලන්න දැන් ඔයාලා ගේ ඇතුලේ අල්මාරිය ඇරලා තියෙන ඇඳුම් තොගේ අපිට මේ එන්න එන්න ෆැෂන් එකට එන ඇඳුම ගන්න ඕනේ. එහෙම නැතුනොත් ප්‍රශ්නයක්. කන්න ගියොත් මේ අපිට අවශ්‍ය දේ නෙමෙයි ගන්නෙ කන්න. පෙරේත කමට තණ්හාවට අල්ලපු ගෙදරට ලොකුකම් පෙන්වන්න. ඒකට තමයි අපි මේ කෑම බීම ඇඳුම් පැළඳුම් ඉඳුම් මිටුම් බලන ගෙවල් දොරවල් හදන්නේ. මම දන්නේ සිංහල මිනිස්සුયો මේ මැරෙන්න කලින් තමන්ගේ ගෙයි වැඩ ඉවර කරපු මිනිස්සෙක් ඉන්නවාද කියලා. හැමදාම මේ ගෙවල් වල වැඩ. එක ගෙදරක ඉන්න දෙන්නයි තුන් දෙනයි. 100කට ඉන්න ගේ හදන්නේ. ඇයි මේ? තණ්හාව සහ තරඟය පුදුමාකාර සිතක් මේ සිංහල මිනිසුන්ට තියෙන්නේ. කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ කියන්නේ මම ඒකයි. මොකද ඒකට ලොකුම හේතුව තමයි මේ ප්‍රැක්ටිකලි පුහුණු වෙන ක්‍රමේ මිනිසුන්ට එළියට එන්නේ නැහැ කොහෙන්වත්. මිනිසු නිකං අර බණ අහන්නේ බණ ඇසීමේ පිනතකා විතරයි. මේ කණෙන් ඇහුවා අර කණෙන් පිට කරා අනේ ධර්ම ශ්‍රවණය කරා මෙන්න මේ ආනිසංස ටික ලැබෙනවා සාදු කිව්ව ඉවරයි. ඇත්තටම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න තියෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමේ පිනතකා නෙමෙයි. මේක ප්‍රැක්ටිකලි ජීවිතයට එකතු කරගන්න තියෙන්නේ. ඒක නෑ. පිං විතරයි මිනිසුන්ට ඕනේ. ඉතින් ඒ නිසා තමයි මිනිසුන්ට මේ සාමාන්‍ය ජීවිතේවත් මනස සතුටින් තියාගෙන ඉන්න කලාව අහු වෙලා නැත්තේ. හොඳට බලන්න මිනිස්සු ඇත්තටම ඔය පිපාසයෙන් වගේ පිං කරන්න එලවන්නෙත් ඇයි? ආනිසංස කෙරෙහි තියෙන තණ්හාවකින්. පුදුම ආකාර පෙරේතකමක් තියෙන්නේ. අපේ ලොකු සාංශය කියන්නේ මේ ජීවිතේ ඉන්දියාප දන් දෙනවලු ඊළඟ ආත්මේ බුරියානි බලාගෙන. ඉන්දියාප දන් දෙන ඊළඟ ආත්මේ බුරියාන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන. අන්න එහෙම ධර්මයක් අද අපේ රටේ තියෙන්නේ. ඒකට ඉතින් බහුතරය අහුවෙලා. ඒකයි මම කලින්ම කිව්වේ යම් තැනක සෙනග වැඩි නම් එතන මොකක් හරි අවුලක් තියෙනවා. සත්‍ය ධර්මේ නැහැ. ඒක එහෙමමයි. ඔබ මාත් එක තරහ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක ඇත්ත. ඉතින් ඒ නිසා මෙන්න මේ ගුණය මේ සුබර ගුණය කියනක තියෙන තැනදී මිනිසුන්ට හරි ලේසි මෙලෝ ජීවිතය අරන් යන්නත් ලේසි. ඉතින් එතකොට පරලෝ නිවන කියන එකත් ලේසි. ඉතින් කොච්චර ලැබුණත් ලැබෙන්න ලැබෙන්න තව මොන හරි මේ මිනිස්යන්ට ඕන වෙනවා. ඉතින් ඒක තේරුම තමයි පහසුවෙන් පෝෂණය කරන්න බෑ. අර තරංගයට වැටිලා ඉන්න නිසා අල්ලපු ගෙදර දිහා බලලානේ ජීවත් වෙන්න හදන්නේ. ඉතින් මෙහෙම බැලුවාම මිනිස්සු ලෝකේ රූකඩයක් වෙලා. තමන්ගේ ජීවිතේ පාලනය කරන්න අනිත් මිනිසුන්ට ඉඩ දීලා අන්තිමට ලෝකෙට ඕනි ඕනි විදිහට තමයි ජීවත් වෙන්නේ. තමන්ගේ සැබෑ අවශ්‍යතා තමන්ගේ සිතැඟියාවන් නැහැ. ඒ නිසා තමයි මිනිස්සු විඳවන්නේ මෙච්චර. ඉතින් ඇත්තටම නම් අපි අපිට පුළුවන් ප්‍රමාණයෙන් ජීවත් වෙනවා නම් ඔය ඔබ ජීවිතේ විඳවනවා වෙනුවට ඇත්තටම හරි ලස්සනට සුන්දර විදිහට ජීවිතේ විඳින්න පුළුවන්. ඒ කලාව මිනිසු දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මෙච්චර ලස්සනට මේක දේශනා කරලත් මිනිස්සු ඒක දන්නේ නැහැ. ඔහේ අර රැල්ලට ලෝකෙ දිහා බලාගෙන ඔහේ දුවනවා. ඔහේ දුවනවා. ඉතින් ඇත්තටම නම් මේ ගුණය නැති කෙනාට මේ ධර්මයේවත් පහදලා දෙන්න හරිම අමාරුයි. ඒ කියන්නේ සුබර ගුණය කියන එක නැති කෙනාට මේ සුබර ගුණය නැතිකම ප්‍රශ්නයක් කියන එකවත් කියලා දෙන්න අමාරුයි. මොකද එයා කැමති නෑ බාර ගන්න. මොකද රිද්දෙනවා මේක කියලා දෙනකොට. ඉතින් ඒ නිසා මේක ඇත්තටම පිරිසක් අතරේ අපි ජීවත් වෙනකොට මේක හැමෝම ළඟ ඒ ඉන්න පිරිස අතරේ මේ ගුණය තියෙනවා නම් හරිම ලේසියි තම තමන්ගේ අරමුණ කරා අපිට යන්න විශේෂයෙන් අපි අධ්‍යාත්මික මග යන පිරිසක් හැටියට ගිහි වේවා පැවිදි වේවා අපි එකම අරමුණක් කරා යන්නේ එතකොට අපි ආශ්‍රය කරන පිරිස අතරේ මේ ගුණය තියෙනවා නම් ඇත්තටම හරිම ලේසියි මේ කටයුත්ත කරන්න. නමුත් ඒක අපිට විශ්වාස කරන්න බෑ. මොකද මේ ලෝකේ ඉන්න එකිනෙකාට තියෙන ආශාවන්, සිතැඟියාවන් වෙනස්. එකිනෙකාගේ චරිත වෙනස්. ඒ නිසා අපිට කිසිම ලෙසකින්වත් කාටවත් බලබෑම් කරන්න බෑ. ලැබිච්ච දෙයින් සතුටු වෙන්න, ලැබිච්ච දෙයින් සතුටු වෙන්න සුබර ගුණය හදාගන්න කියලා. ඒක තමන්ටම හිතෙන්න ඕනේ මේක හදාගන්න. අපිට බලෙන් මේක අමාරුවෙන් මේක පුරුදු කරන්න අමාරුයි කෙනෙකුට බලෙන් දෙන්න අමාරුයි. Tamanටම තේරිලා තමයි මේක හදාගන්න වෙන්නේ. ඉතින් දෙයක් කියන්න ඕයි නමුත් ඔබ ඔබ මොන හේතුවක් නිසා වුණත් මේකට සාධාරණ හේතු ගෙනාවත් මේ ගුණය නැති තැන ඔබ මේ ගුණයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න ඔබ ධර්මයෙන්ුත් ඈත් වෙනවා. ඒකට හේතුව තමයි මේක බරපතල ක්ලේශයක් මත පදනම් වෙලා තමයි මේ අගුණේ එන්නේ. පහසුවෙන් පෝෂණය කරන්න බෑ කියන්නේ තණ්හාව බලවත් තැනක හට ගන්න දෙයක්. ඒක හරහා ඒක යටින් අවිද්‍යාවත් යනවා. ඉතින් මේ දෙක යම් තැනකද ඒ මැත්තේ ඉතුරු සියලුම කෙලෙස් ටිකත් ගොඩනගෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් අධ්‍යාත්මික මග යන විශේෂයෙන් පැවිදි අය විශේෂයෙන් සිහිපත් කරගන්න ඕනේ අපිට මේ සිව්පසය ලැබෙන්නේ අපේ බලපුලුවන්කාරකමකට නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය නිසායි. උන්වහන්සේ මේක අනුමත කරපු නිසා තමයි අපිට මේ සිව්පසය ලැබෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ අපේ යම් කිසි හැකියාවකට ලැබෙන ලැබෙනවා නොවේයි. බුදුරජාණන් වහන්සේගේ වචනය නිසා ලැබෙනවා නම් මේ ලැබෙන ටිකත් ඔය හොඳටම ඇතිනේ මේ වැඩේ කරගෙන යන්න කියලා. අපිට තියෙන්නේ මේ ලැබිච්ච ටිකෙන් වැඩේ ගැට ගහගෙන කරගෙන යන්න. මොකද මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ධර්මදායාද කියලා සූත්‍රයක්. ගිහිල්ලා කියවලා බලන්න හැම කෙනෙක්ම භාගතුන් වහන්සේ සූත්‍රය දේශනා කරන්නේ ආමිසයට දායාද වෙන්න එපා මහණෙනි ධර්මයට දායාද වෙන්න කියලා. ඒ සූත්‍රය හරි ලස්සන මේ කතාවක් තියෙන උදාහරණ විදිහට බුදුරජාණන් වහන්සේ අරගෙන හිතන්න කියනවා බුදුරජාණන් වහන්සේ දවල් දානේ වළඳලා ඉතුරු වෙනවනේ දානේ. ඒ ටික බුදුරජාණන් වහන්සේගේ දානේ සාමාන්‍යයෙන් තනකොළ නැති බිමකට හරි සත්තු නැති වතුරකට හරි තමයි දාන්න කියන්නේ. එතකොට හිතන්න කියනවා භික්ෂුන් වහන්සේලා දෙදෙනෙක් ආශ්‍රමයට වඩිනවා දානේ වැරදිලා. සමා වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අනිත් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි අර බඩගින්නේ ආපු භික්ෂුන් වහන්සේලා දෙදෙනාට මම මේ ඉතුරු කරපු දාණි ටික මේ ඉතුරු ඒවානේ විසිකරන එකනේ දෙන්න වළඳල වළඳන්න කියලා මොකද දැන් දාන්නේ වැරදිලානේ තියෙන්නේ. එතකොට හිතන්න කියනවා ඒ භික්ෂුන් වහන්සේලා දෙන්නට මේ දාන ඉතුරු ටික දුන්නට පස්සේ එක්කෙනෙක් කල්පනා කරනවලු බඩගින් ඉඳලා මේ ඉතුරු වැටි කරගන්න අමාරුයිනේ. එහෙනම් මම මේ දාන ටික වළඳලා කය ශක්තිමත් කරගෙන මහානදම් ටික පුරනවා අවශ්‍ය කියලා එක්කෙනෙක් වළඳනවලු. එක්කෙනෙක් හිතනවලු නෑ බුදුරයන් ආයේ දේශනා කළා තියෙන ධර්මයට දායාද වෙන්න කියලා ආමිසයට නෙමෙයි කියලා. ඒ නිසා මම මේ බඩගින්නට බඩගින්න නිසාවත් මේ ඇතිවෙන පීඩාව නිසාවත් දානේ වැරදුන නිසාවත් මම මේ වෙලාවේ මේ ආමිසයට යට වෙන්නේ නෑ. මම ධර්මයේ මේ ඉස්සරහින් තියාගෙන කෑම නොගෙන සිටීමෙන් කය නිදිමත ගතිය එන්නේ නැහැ, කය කම්මැලි වෙන්නේ නැහැ, අවදිය තියෙනවා. ඒ අවදියෙන් මං ප්‍රයෝජන අරගෙන හෙට උදෑසන වෙනතුරු හොඳින් මහනදම් පුරනවා කියලා එක භික්ෂුවක් දානේ වළඳන් නැහැලු. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාෙන් අහනවා මේ දෙන්නගෙන් ශ්‍රේෂ්ඨ කවුද කියලා. මේ භික්ෂුන් වහන්සේලා දෙනමගෙන් කවුද ආනවා ශ්‍රේෂ්ඨ? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දානේ නොවලඳා බඩගින්න ඉඳගෙන මහානදම් පුරන කෙනා තමයි බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ. අර අනිත් කෙනා අගය කරන්නේ නැහැ. ඒතර චුට්ටක් බලන්න ඔබ කල්පනා කළා. අපි නම් සාමාන්‍යයෙන් හිතන්නේ අනේ දානේ වැරදිලා තියෙන කෙන දැන් බඩගින්න ඉන්න එපා හෙට හෙට උදේ වෙනකන්. ඒකින්ද කෑවට කමක් නැහැ නේ කියලා තමයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ. හැබැයි බලන්න බුදුරජාණන් වහන්සේ හිතපු විදිය ඇයි මේ බුදුරජාණන් වහන්සේ ඒ වගේ සියුම් තැනකින්වත් භික්ෂුවට අනුබලයක් දුන්නේ නැහැ ආමිසය පස්සේ දුවන්න. මොකද භික්ෂුව ආවේ අනුන්ගෙන් යැපෙන්න භික්ෂුව කියන්නේ අනුන්ගෙන් යැපෙන කෙනෙක් ඒ නිසා ආමිසයට ජීවිතේ නිසාවත් වහල්කම් නොකරන තැනට තමයි බුදුරජාණන් වහන්සේ මේ මේ විදිහට උපමා සහිතව මේක දේශනා කරලා තියෙන්නේ. එතකොට එහෙම එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මට මෙතනදී කියන්න ගොඩක් දේවල් මතක් වෙනවා. හැබැයි මම කියන්නේ නැහැ. මේ මේ හැම කාරණයකින්ම උන්වහන්සේ දේශනා කළේ අර නිවනට අදාළ ගුණ ටික හදාගන්න. ඉතින් මේ ධර්මයට දායාද වෙන්න කියන්නේ ආමිසයට දායාදකම් කරන්න එපා කියන්නේ සන්තුස්සකව සුබර ගුණ ටික තමයි. ඉතින් මට වෙන පොඩි කතාවක් මතක් වෙනවා. මට මතක විදිහට මඩිහේ පඤ්ඤා සීහල් ස්වාමීන් වහන්සේ වෙන්න ඕනේ. උන්වහන්සේ ඔය ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්න කාලේ ඉඳලා තියෙන්නේ ඉඳලා තියනවා. ඉතින් උන්වහන්සේගේ ගුණ ගැන අහන ලැබිලා ප්‍රේමදාස ජනාධිපතිතුමා ගියලු මඩිය පඤ්ඤාසීය මහානායක ස්වාමීන් වහන්සේ වන්දනා කරගන්න. ඊට පස්සේ උන්වහන්සේට වන්දනා කරලා කතා කරලා පැත්තකට වෙලා ඉන්නකොට ඉතින් පඤ්ඤාසීය ස්වාමීන් වහන්සේ වැඩ ඉඳලා තියෙන ඉතාම සරල ඔය මිනිස්සු හිතන විදිහට ගොඩ නැගිලි මහා බිල්ඩින් හදාගෙන දියුණු පන්සලක් නෙමෙයි උන්වහන්සේට තිබිලා තියෙන ඉතාම සරල තැනක්. ඒතර ප්‍රේමදාස මහත්තයා කිව්වලු ස්වාමීන් වහන්සේ ස්ථානේ නම් දියුණු වෙලා නැහැ නේද කියලා කිව්වලු. එතකොට මඩියේ ලොකු ස්වාමීන් වහන්සේ මොන වගේ උත්තරයක් දෙන්නේ නැද්ද? උන්වහන්සේ කිව්වලු පොඩ්ඩක් නිහඬව ඉඳලා කිසිම කලබලයක් නැතුව කලබල වෙන්නෙත් නැතුව සංසුන්ව උන්වහන්සේ හරි ලස්සන උත්තරයක් දීලා තියෙනවා. උත්තරේ තමයි මම ස්ථානේ නම් හැදුවේ නෑ හැබැයි මම సంతානේ නම් හැදුවා. ඒක තමයි උත්තරේ. ඔය කියවෙන්නේ ආමිසයට දායාද නොවි ධර්මයට දායාද වීමේ ගුණය. ඔය කියවෙන්නේ සන්තුස්සකව සුබර ගුණය. උන්වහන්සේට අවශ්‍ය උනේ නෑ ස්ථානයේ ගොඩනැගිලි ටික හදන්න. උන්වහන්සේට උනේ උන්වහන්සේගේ හිත හදන්න. හැබැයි මම මෙතනදී රිද්දෙන කතාවක් කියනවා. ඒ මේ වර්තමාන ලංකාවේ බෞද්ධයන්ට ස්ථානයක් දියුණුවයි කියන එක මිනිස්සු බලන්නේ බාහිර ගොඩනැගිලි ටිකෙන්. යම්කිසි තැනක ගොඩනැගිලි හොඳට දියුණු වෙනවා නම් යම්කිසි තැනක ආමිෂය හොඳට තියෙනවා නම් ඔන්න අපේ රටේ මිනිස්සු හිතනවා ආ එතන හරි හොඳ තැනක් කියලා. හැබැයි මිනිසුන්ට තේරෙන්නේ නැහැ ඒ හින්දා එතන තියෙන භික්ෂුන් වහන්සේලාගේ එතන ඉන්න පැවිද්දන්ගේ මනස ඉවරයි කියලා. මට වෙන වචනයක් මතක් වුණේ ඒක කියන්නේ මම එතන ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් ගන්න දෙයක් නෑ කියලා හැබැයි තේරෙන්නේ නෑ මිනිසුන්ට. මිනිස්සු හිතනවා දියුණුව කියන්නේ අරක. ඇත්තටම නම් ඔබ භික්ෂුන් වහන්සේලාට සාසනයට ස්ථානයට කැමති නම් ඔය ගොඩ නැගිලි ඉදි කරන එක පස්සේ නෙමෙයි ආමිෂයේ පස්සේ නෙමෙයි බලන්න එතන ඉන්න පැවිද්දන්ගේ මනසේ ස්වභාවය දියුණු කරන්න උදව්වක් දෙන්න. ඒ අයගේ මනසින් පිරිහිලා නම්, ඒ අය ಗುಣධර්ම වලින් පිරිහිලා නම්, ඒගොල්ලෝ නියම නිවන් මගෙන් පිට පැනලා නම් ස්ථානය හදන්නේ මොකටද ඒ ස්ථානය? ඒකට ගිහියොත් වග වග කියන්න ඕනේ. ඒ නිසා මේ මිනිස්සු හැබැයි ඇත්තටම යන්නේවත් නැහැ මේ ඒ වගේ ගොඩාක් දියුණු නැති ගොඩ නැගිලි හැදිලා නැති තැනකට යන්නේවත් නැහැ. මිනිස්සු හිතන්නේ එතන ධර්මය නැහැ කියලා. මිනිස්සු හිතන්නේ ධර්මයේ තියෙන්නේ අර ගොඩ නැගිලි ටිකේ. කොන්ක්‍රීට් ටිකේ වහලේ උළු කැට ටිකේ ලස්සන පාක් හතලා තියෙන එක ඒක තමයි ධර්මයේ තියෙන්නේ. හිතා ගන්න පුළුවන්. ඒතකොට ලංකාවේ බෞද්ධයන්ගේ මනස ප්‍රායෝගික මාර්ගයයි මේ උඩින් ස්පර්ශ කරන එකේ කොතනද මිනිස්සු ඉන්නේ කියලා තේරෙනව නේද? ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ මේ අපේ රටේ මිනිස්සු සෙනග ඇදෙන්නේ කොතෙන්ටද කියලා දැන් තේරුම් ගන්න. උඩින් යන්නේ. يعني මතු පිටින් ස්පර්ශ කරන් යන්නේ මේ ගැඹුර ස්පර්ශ කරන්නේ නැහැ. ආන් එහෙම තැනකට අපේ රටේ සාසනය වැටිලා ඉතින් මතක් කරන්න තියෙන කාරණාව තමයි ඇත්තටම නම් භාවනාව කියන එක දියුණු නැති කෙනෙකුට මේ සුබර ගුණය බාර ගන්න වෙන්නේ ශ්‍රද්ධාව ඉස්සරහින් තියාගෙන. ශ්‍රද්ධාවෙන් තමයි අනේ ඕනේ අපි මෙහෙම ගුණයක් හදා ගන්න ඕනි නේ කියලා ශ්‍රද්ධාවෙන් බාර ගන්නවා. හැබැයි ඇත්තටම භාවනා කරලා භාවනාව යම් මට්ටමකට දියුණු කෙනෙකුට තේරෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරපු ಗುಣ කොයිතරම් අපේ මනසට ගැඹුරකට බලපානවද කියන එක දැකලා තමයි එයා එයා ඒක බාරගන්නේ. එයා ලොකු විශ්වාසයකින් බාරගන්නේ ශ්‍රද්ධාවෙන් විතරක්ම නෙමෙයි ප්‍රතිඵල දැකලා. ඉතින් ඇත්තටම මේ ගුණය තියෙන කෙනාට සතුට ප්‍රමෝදය සැනසීම සහනය සැහැල්ලු බව හට ගන්නවා. අන්න ඒ මානසික தত্ত্ব ටික අනිවාර්යෙන්ම අවශ්‍යයි අපිට භාවනාව දියුණු වෙන්න නම්. ඒ භාවනාව දියුණු වෙන්නේ නැහැ මේ කියන සතුට ප්‍රමෝදය කියන දේවල් නැත්තම්. සතුට ප්‍රමෝදය නැති වෙනකොට අපේ මනසේ නිතරම තියෙන්නේ බයක් අසරණකමක් හිතින් හිත වැඩෙන්නේ නැහැ. භාවනාව වැඩෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ ಗುಣ හදාගන්න නම් මේ ಗುಣ තියන අය ආශ්‍රය කරන්නත් ඕනේ. එතකොට ඒ අයගේ වයිබ් එක අපිට වදිනවා. ඒක අපිට අපේ මනසට උරා ගන්නවා. ඒ අයගේ ආශ්‍රයෙන් අපි පුහුණු වේ දෙන්නත් ඕනේ. එතකොට තමයි මේක තහවුරු වෙලා අපේ මනසට මේ ಗುಣ පිහිටන්නේ. එතකොට මේ ಗುಣ පිහිටලා නැති කෙනෙක් භාවනා කරන්න ගියොත් මොකක්ද දන්නවද වෙන්නේ? එයා ටිකෙන් ටික ඉස්සරහට යනකොට එයාගේ එයාට භාවනාවෙන් ලැබෙන අත්දැකීම් වලට මුහුණ දෙන්න බැරුව යනවා. ඒකට හේතුව තමයි ඒ භාවනා මාර්ගයේ ඉස්සරහට යනකොට ආමිෂය නෑ ධර්මයේ විතරයි තියෙන්නේ. ඉතින් මේ සුබර ගුණය නැති කෙනාට භාවනාවෙන් ඉස්සරහට මනස දියුණු වෙනකොට එතන ආමිෂේ නෑනේ. එයාට සතුට වෙන්න දේවල් එතන නැහැ. ධර්මයේ තියෙන්නේ. අර මම කලින් වීඩියෝ එකදී උපේක්ෂා වේදනාව ගැන කිව්වා වගේ. උපේක්ෂාව කියන එක එන්නේ මනස දියුණු අයට. හැබැයි මිනිස්සු එකට කැමති නැහැ. ඇයි එතන සැප වේදනාවයි දුක් වේදනාවයි නැහැ. සැප වේදනාවයි දුක් වේදනාවයි හටගන්නේ ආමිසයෙන්. එතකොට ආමිසය නැති නිසා තමයි ඒගොල්ලෝ පස්සට එන්නේ. ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න අපි ශ්‍රද්ධාවෙන් හරි මේ ಗುಣ හදාගෙන භාවනාවට ඉස්සරහට භාවනාවට බැහැලා භාවනාව දියුණු කරන් යද්දී අපිට භාවනාවෙනුත් මේක තහවුරු කරගන්න පුළුවන් වෙනවා මේ ගුණේ වටිනාකම්. එතකොට කොහොමත් ආයි පස්සට වැටෙන්නේ ඒ නිසා මම කලිනුත් කිව්වේ ඔබේ භාවනාව දියුණු වෙන්නේ නැතුව වෙන වෙන ප්‍රශ්න එනවා නම් වහාම පස්සට හැරිලා බලන්න මේ සන්තුස්සකෝ සුබ්‍ර ගුණවල අඩුපාඩුවක් ඇති. ඒ නිසා හැරිලා බලලා ඒවයි අඩුපාඩුකම් හදාගෙන ප්‍රායෝගික මාර්ගයට බහින්න. ඒ නිසයි මම නිතරම කලින් වීඩියෝ වල කියන්නේ අපි දැන් මේ ඉන්න තැන ඉඳන් සතිමත් වෙන්න පටන් ගත්තට මේක ඉස්සරහට යන්න යන්න යන්න එක එක උගුල් අහු වෙනවා බාධක එනවා අන්න එතකොට අපිම තේරුම් ගන්න ඕනේ එක්ක ගුරුවරයාගේ උදව්වෙන් තේරුම් ගන්න ඕනේ ඇයි මේ බාධකේ ආවේ කියලා එතකොට ඒකට බලපාපු බාධක මොනවද කියලා ඔබට පේන්න ගන්නවා. ඒව හදාගත්තොත් තමයි ඉස්සරහට යන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් තමයි බාධක. ඒකයි මම කියන්නේ මේකට පේ වෙන්න ඕනේ. පේවීම ක්‍රමානුකූලව ටිකෙන් ටික සිද්ධ වෙනවා නිහතමානීකම් තිබ්බොත්. ඔන්න ඔය විදිහට අපි ඉස්සරහට ගියොත් අපේ භාවනාව දියුණු වෙනවා. එතකොට ඔබට තේරෙන්න ඕනේ මේ ಗುಣ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අත්කුසලයේ කැමති කෙනා. නිවන දකින්න යන්න කැමති කෙනා. එතකොට නිවන කියන එක එන්නේ නැහැ මේව නැතුව. තේරෙනවනේ දැන් කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ නිසා මේ සන්තුෂ්කව සුබර ගුණ ඔබ හැකිතාක් ඔබේ ජීවිතේට එකතු කර ගන්න ඕනේ. ඉතින් මේ ಗುಣ නැති අවස්ථා අඳුන ගන්න නම් සතිය තියෙන්න ඕනේ. තිබ්බොත් තමයි මේ සිතුවිලි දකින්න පුළුවන්. එතකොට තමයි තේරෙන්නේ මගේ මනසට මේ කෑදරකම ආවේ ඇයි මොකද ආවේ කියන එක අහුවෙන්නේ සතිමත් මනසකට විතරයි. ඒ නිසායි අපි නිතරම කියන්නේ මේ සාසනය පිළිහිලා තියෙන සතිය මත වෙන කොහෙවත් නෙමෙයි. ඒ නිසා සතිමත් වෙන්න අන්න ඒ කෙනාට මේකේ ප්‍රයෝජන තියෙනවා. උත්සාහ කරන්න පිරිතෙන් කමඨහනක් කියලා අපි කියන්නේ ඒකයි. මේක සත්‍යයනයට හෝ ශ්‍රවණයට තියෙන දෙයක් නෙමෙයි. ඔබේ ජීවිතයට එකතු කරගන්න. එතකොට ඔබේ ජීවිතේ නිකම්ම පිරිතක් වෙනවා. ඔබට ඒකම ආරක්ෂාවක් වෙනවා. තේරුවන් සරණයි.